එක ඒ ආදාහනය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන ආකාරය ගැන ලිඛිත උපදෙස් දීලා තියෙනවායි කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ ආදර්ශමත් ඒ ආදාහනය සම්බන්ධ ඒ ඔබ වහන්සේගේ නියෝගය අපේ ලක්ෂ සංඛ්‍යාතක ලක්ෂ සංඛ්‍යාත නරමන්නම් වෙනුවෙන් කරුණාකරලා විස්තර කරලා දෙන්න පුළුවන්. මේ කෙනෙක් බලහම ඒ මල දැනත්තාගේ ශරීර පිළිබඳ පිළිසැදීම පිළිබඳව ලෝකයාගේ තියෙන මහා මුලාවක්. මහා මුලාවක් කියන්නේ එය කිරීමේ මූලික කාරණය මොකද්ද කියන එක ගැන හලකන්න. ඒක තේරුමක් නැහැ. කෙනෙක් මලත් <coughs> ඒ මල තනත්තාගේ ශරීරයේ භූම දානකවත් ආදාහනකවත් මොන එක කළත් කරන්නේ කිරීමේ පරමාර්ථය ස්ථානය සුද්ධ කර ගැනීමයි. මිනිහ තියාගෙන තව කාටවත් ඉන්න පුළුවන් කමක් නැහැ නේද? ඒකේ ගේ සුද්ධ කර ගැනීමට ස්ථානය සුද්ධ කර ගැනීමට මිනිය ඉවත් කළ යුතුයි. ඉතින් ඒ මිනිය ඉවත් කරනකොට ඕකට පෙරහැරවල් කරන්න ඕනේ. ඕන නේද? ඉතින් ඒ නිසා මේ ලෝකයට ආදර්ශවත් වෙන්න ඒ වෙලාවට ඒවා කරන්නේ කරන්න එපයි කියලා කිව්වොත් අපට බලන්නේ තමයි මම කෙනෙකුට ආදර්ශයට ගත්තොත් ආදර්ශයට ගන්න ලිපියක් ලියලා තිබ්බා මොකද්ද මේ මම දරුවහම නම් මොකක් ඔවා කරන්න එපයි කියලා හිත අප දැන් සිටින්නේ සුවාසුවවුරුක වයසේ අපට ඉදිරියට ජීවත් වීමට ඇත්තේ මන කලක අපගේ මරණ සිදු වූ විටක ශරීරයේ වෙන පිළිපැදෙන්නේ මෙසේ. දැනෙන නියුම් ආදී යවා මරණ ප්‍රතිත්ත නොකළ යුතුය. කිසිම සැරසෙනලක් නොකළ යුතුය. කොඩියක් දැනෙන පවා නොකළ යුතුය. මරණ සිදු වූ විටක දේහ කැමැති කෙනෙකුට දැක ගැනීම සඳහා විශේෂ සැරසෙනලක් නැතිව අප දවල් කාලයේ වෙතින් සුදා ඇඳ මත තබන්න තමන්ට ඒ පහන් දෙක තුනක් දැල්වා තැබීම පමණක් කරන්න. පන්සල් වත්තේ අයියට දරසෑයක් සමාපය අවසන් වූ විටක දවාලෙහි හෝ තාත්තිකයෙහි හෝ ලෑලි සත්තුවක දේහය සබාලෙහි හෝ දරසෑයක ඇතුළු කොට දිනදාලවන්න ආදාහන කිරීමට දිනයක් වේලාවක් කලින් නියම නොකරගත යුතුය. වේලාව දරසෑය සමා අවසන් වූ වේලාවය ආදාහනයෙන් පසු අපවත් වූ බව අප විසින් නියම කර තිබූ පරිදි ආදාහන සිදු කළ බව සුවපත් මගින් ප්‍රසිද්ධ කරන්න